ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ අවසාන සතියේ ශිකුරාදා දවසේ අද මේ පස්වෙනි දේශනාවෙන් අප මෙලෙස ඔබ හමුවන්නේ. සදහවතුනේ සති 45ක් පුරාවට ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවෙන් අපව නිවැරදිම වෙනසක් කරා යොමු කරවන්නට දහම් කරුණු ගෙනහැර දැක්වුවා. මේ ගතවන්නේ දේශනා මාලාවේ අවසාන සතිය නොවේසේනම් 46 වෙනි සතිය. ස්වාමින් වහන්සේ සති 45ක් පුරාවට අපට කියා පහදා දුන් දහම් කරුණු පිළිබඳව නැවත ආවර්ජනයක් කරමින් සමාලෝචනයක යෙදෙනවා මේ සතිය පුරාවට. ඉතින් අදත් ඒ බලාපොරොත්තුෙන් අප සෑම දිනා කිරීමේ සිටින් ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් අදට නියමිත දේශනාව අප සෑම දෙනා කෙරෙහිමෙත් සිටින් පවත්වන හැටියට. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු සාදු සාදු තේන නියති ලෝකෝ චitteන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නුති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. හොඳයි. අද අපිට තියෙන්නේ මේ සාරාංශගතව අපි කරපු වැඩපිළිවෙල පිළිබඳ සාරාංශගත විග්‍රහයක් සිදු කරගන්න අපි සති 45ක් විසේ කතා කරපු ධර්ම කරුණු මොනවද කියලා මේ සතියේ සඳුදායි අඟහරුවාදායි නැවත මතක් කරගත්තා. ප්‍රත්‍යක්ෂාවෙන් පටන් අරගෙන ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකද්ද කියලා පටන් අරගෙන සති සම්පජඤ්ඤය, අසුභ භාවනාව, පංචශීලය, ඉන්ද්‍රිය සංවරය මේ විදිහට අත්‍යවශ්‍ය කරුණු සතර කමඨහන ඒ වගේම ඉර්ධිපාද සතිපට්ඨානය මේ අපිට සතිය සතිය සතියක් මේ කරුණු කතා කරන්නේ. ඒ අතර වාරේ තව එහාට එනකොට අපි සූත්‍ර ධර්ම කීපයක් කතා කරා මට මතකයි විතක්ක සංඨාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කර්ණිමෙත් සූත්‍රයත් ඒත් එක්කම මුලදීම කතා කරා කර්ණිමෙත් සූත්‍රය ගැන ඊළඟට අපි හදාගත්ත ඒ අතර වාරේ බෞද්ධ දිනචරියාවක් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න දිනචරියාවක් සකස් කරගත්තා ඒ වගේම අත්‍යවශ්‍යන සමාධිය ගැන ඉවසීම ගැන ඒවත් කතා කරා ඊළඟ විශේෂයෙන්ම වේදනානුපස්සනාව ධ්‍යාන මට්ටම් වලට යන ඒවා ගැන කතා කරා බොහෝ වශයෙන් කොහොමද ඒ තැන් වලට ළඟා වෙන්නේ කියලා ඒක පිළිබඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කරා අවසානයේදී අපි අන්තිම සති 7 අන්තිම සතියේ භාවනා රමතාවය ගැන කතා කරලා ඊට සති 7ක් එහාට කතා කරේ අනුපස්සනා 7 ගැන එතනින් එහාට සති තුනක් එහාට කතා කරේ සිහිය නුවණ වීරිය කියන අත්‍යවශ්‍ය කාරණා තුන ගැන අපේ හිතේ ඇති වෙන්න ඕන තත්ත්වයන් ගැන ඊට එහාට සති හයක් කතා කරා විසුද්ධි හය ගැන සීල විසුද්ධිය කතා කරන්නේ සීල විසුද්ධිය කලින් කතා වෙලා තිබුණා බොහෝ අවස්ථාවල සාකච්ඡා වෙලා තිබෙන හින්දා විසුද්ධියෙන් ගැන කතා කරා ඉතින් මේක ඇවිල්ලා මම දකින විදිහට මේ වචනේ පාවිච්චි කරාට කවුවත් උරණ වෙන එකක් නෑ මේක පාඨමාලාවක් වගේ එකක් ප්‍රත්‍යක්ෂා කියලා කියන්නේ මේ ඒ කියන්නේ මේ ටික හරියට මුල ඉඳන් මොකද මම ඊයේ සඳුදා අඟහරුවාද දවස් දෙකේ ඔප්පු කරලා පෙන්නවා මේක එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එකකට එකක් ඊළඟ මාතෘකාව ආවේ ඇයි කියලා මම හැම වෙලේම හැම එකක්ම ඒකට හේතු වෙච්ච දේවල් ටික කතා කරා. එතකොට දැන් ඒ අනුව යමින් අපිට මේක ආයසරයක් ඕනනම් කෙනෙකුට මේ පුළුවන්කම තියෙනවා නිවන් මාර්ග දේශනා මාලාවේ අතොරක් නැතුව බොහෝ කාරණා බණ 500ක් යනකම්. එතකොට අපි දන්නේම නැතුව බණ 300ක් කියලා කරයි මේකේ ප්‍රත්‍යක්ෂ අර්ථකථනය. දැන් එතකොට අපිට ඕන කරන්නේ මොකක්ද දැන් කරන්නේ? දැන් මේක කියලාම හරියනවද? කියනවා කියනවා කියනවා කියනවා කියන ඒවා ආය අහන්නත් පුළුවන්කම තියෙනවා. හරියනවද? ඒකින්ද තමයි අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරන්නේ. ලෝව දිනන බුදුමඟ කියන නමින්ම ඒ කියන්නේ ලෝව කිව්වහම ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමන්ගේ සහ අනෙත් එක බාහිර ලෝකය. ආධ්‍යාත්මික සහ බාහිරිකින්. බාහිර ලෝකයක් අපි දිනන්න ඕනේ. මොකද බාහිර ලෝකේ අපි ජීවත් වෙන්නේ අතරම. ඉතින් තමන්ගේ අවට තියෙන පරිසරයේ නිවස ගම රට ආදි වශයෙන් මේ තියෙන හැම එකක්ම එක්ක සමතුලිත ජීවිතයක් ගත කරන ගමන් ලෝකෝත්තර මාර්ගය වර්ධනය කරන්නේ කොහොමද? එකම ධර්ම කරුණකින් දෙපැත්තක් වර්ධනය වෙන්නේ කොහොමද කියන එක සමතුලිතව සාකච්ඡා කිරීමක් තමයි ලෝක දිනන බුදුමග වැඩසටහනින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් gedara වැඩ ටික නැත්තම් භෞතික ලෝකේ නැත්තම් ලෞකික ජීවිතයේ කටයුතු කරන අතර වාරයේදීම කොහොමද මේක එකම ධර්ම කරුණෙන් දෙපැත්ත බෙදෙන්නේ කොහොමද? ලෞකික මාර්ගය සහ ලෝකෝත්තර දියුණු වෙන මාර්ගය. ඒ කියන්නේ ලෝක කිව්වහම මේ ඔක්කොම ලෝක තමයි. ඒක ලෝකය කියන්නේ. එතකොට ඒකින්ද හැබැයි බොහොම අඩුවෙන් ධර්ම කරුණු කතා කරමින් ප්‍රායෝගික ප්‍රායෝගික වැඩපිළිවෙලකට සූදානම් වෙන්න ලබන මේ එන ඉරිදා ඉඳන් අපි ඒ වැඩසටහන ආරම්භ කරනවා. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්කොම තුල බුදුරජාණන් වහන්සේ පාලනය කරගත යුතු නැත්නම් අපිට කරන්න ඕන එක දෙයක් දේශනා කරලා තියෙනවා. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද කියන එක තමයි අපි සමාලෝචනයක් විදිහට කතා කරන්න යන්නේ. එතකොට අපිට තේරෙනවා ඇයි අපි දිනචරියාවක් හදාගත්තේ. ඇයි අපි ප්‍රත්‍යක්ෂා සටහන හදන්නේ ඇයි කියන එක තේරුම් ගන්න තමයි අපි අරමුණු මෙනෙහි කිරීමක් කරන්න කියලා මම කිව්වා. මේවා මොකටද? මේවා හරහා අපි බලාපොරොත්තුනේ මොනවද කියලා දැන් අපිට තේරෙන්න තේරුම් ගන්න පුළුවන්කම පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් මේ සූදානම් වෙන්නේ. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැමදේම රකින්න ඕනේ නැහැ හිත රැක ගන්න කියලා. ඒක දැන් මේ වැඩසටහන් මාලාවේ අපිට පේන්න තියෙන දේ තමයි මේ ඔක්කොම තියෙන හිත හදන්න. නේද? එහෙම නේද? ඒකින්දම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසවන්නකෝ චිතතරං ලෝකේම වසඟයට ගිය එකදු ධර්මතාවයක්වත් මම දකින්නේ නෑ කියලා. ඇත්තටම අපි මොනවා කරන්න හැදුවත් හදිස්සියවක්වත් ටිකක් ඇද වුණොත් මේ හිත අත්දැකීම් තියෙනවනේ. එහෙනම් බොහොම කෙලින් තියාගෙන මධ්‍යස්තව ඉදිරියට යන්න යනකොට සමහර වෙලාවට සංසාරගත දෝෂෙන්ද සමහර පැතිවලට ඇද වෙනවා. හුඟක් අය ඉන්නවා. එල්ලිලා ඉන්න කවුරු හරි ඕනේ. ජීවිතේ ගෙනියනකොට එහෙම නැත්තම් බෑ වගේ. මොකද්ද මේ එල්ලිලා ඉන්න කවුරුහරි වොන කියන්නේ? අහන්න හිතෙන් හැම කාලෙම Taman එක කුළුපගව ඉන්න කවුරු හරි ඕනේ. හරි. පොඩි කාලේ අම්මා ඊට පස්සේ නේද සහෝදරයෝ කවුරු හරි කෙනෙක්ගේ විශේෂත්වයක් ඕනේ. ඊට පස්සේ යාළුවෝ නේද? ඊට පස්සේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන අය යාළුවෝ කිව්වත් කාලෙන් කාලට කාලෙන් කාලට මොකද වෙන්නේ? වෙනස් වෙනවා මාරු වෙනවා කාලයකට ගියාගේ තාලයක තව එක්කෙනෙක් ඊට පස්සේ විවාහ වෙන අයත් එක්ක කුළුපගව ඉන්නවා ඊට පස්සේ වැඩ වැඩි වෙනකොට නේද එක ළඟම ඉන්නකොට මදි වගේ ඊට පස්සේ ආය යාළුවෙක් හරි කවුරු හරි නේද එක්ක දරුවෙක් ඊට පස්සේ දරුවෙක් අල්ල ගන්නවා වැඩිපුර විශේෂත්වයක් දක්වන්න ඊට පස්සේ ඔක්කොම බැරි වෙලා බැරි ගහීගෙන යනකොට මුණුපුරෙක් අල්ල ගන්නවා මුණුපුරෙක් හරි මිනිපුරියක් හරි අල්ල ගන්නවා නේද අල්ලගෙන කොහේ හරි තැනකින් අපි මොකක් හරි දෙයක් හොයනවා ඉතින් මේ තමයි හිතේ හැටි ඒ ඒ එතන කොහේ හරි තැනක ඇලෙන්න ගත්තාම නේද එහෙම නැත්තම් බලන්නකෝ දැන් ඔන්න සමහර අය මත්පැන් වලට මත්පැන් අයින් වෙනකොට ඔන්න දුම් වැටි වලට යනවා දුම් වැටිත් කොහොම හරි අයින් කරනකොට දුම් වැටි අයින් කරන්න කියලා අපි කිව්වහම ඔන්න ගොඩක් හිතේ එහෙනම් කමන්න එහෙනම් මම මේ විකල්පයක් ඕන ඊට පස්සේ බුලත් පිටක් ඕනේ දැන් ඒක වෙන එකට අබ්බැහි මොකක් හරි එකට හුවමාරු වෙවි අබ්බැහි වෙනවා ශරීර වලටත් එහෙමයි අපි මේ හිතට එල්ලිලා ඉන්න තැනක් ඕන කියලා මම කියන්නේ හරිද? ඒකෙන්ම තමයි ගැලවෙන්න අමාරු හැමදාම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඒකයි මම කලින් කිව්වේ මරණ සතිය හරියට වඩන කෙනාට තේරෙන මම මේ తాවකාලිකව මේකේ එල්ලී සිටීමේ වැඩ නැත. ඝනවට හැදිලා තියෙන සමහර රූප අපේ ජීවිතවල ඝන ඝන ඝන කියන්නේ තදට හැදිලා තියෙනවා. මේ තමයි මගේ එකම ගැලුම් කාර්යය නැත්තම් මේ තමයි මම බොහෝම ආදරෙන් ඉන්න කෙනා කියලා එයාගේ ජීවිතේ අපි දැන් සත්‍යවිසුද්ධිය කතා කරා. ඒ වගේ විදර්ශනාවකට ලක් කරනකොට හරිද? විදර්ශනාවකට ලක් කරනකොට ධම්මානුපස්සනාවකට සමීප කරලා බලනකොට අපිට හොඳට අපේ හිතෙන්ම ඒක නිකන් හුලඟක් වගේ අහෝසිලා යනවා. හරිද? එහෙම අහෝසි කරගන්න ඕනේ. හරි අහෝසිලා යනවා කියන්නේ මේ අමතක වෙලා යනවා කියන එක නෙවෙයි. එතන තමයි අපි මේ පටලගන්නේ. ඒකයි මම ඊළඟ වැඩසටහනේදී මේක තමයි මට ඉස්මතු කරගන්න ඕන වෙන්නේ. කට්ටිය බයයි. ළමයින්ට අසුබ භාවනාව වඩන්න දෙන්න බයයි. මොකද? විවාහ ජීවිතේ අසාර්ථක වෙයි කියලා. නෑ සිද්ධ වෙන්නේ ඇත්තටම කාමයේ වර්ධව හැසිරෙන එක නවතින එක. ළමයා සෝවාන් වුණොත් ඒත් විවාහ ජීවිතේ ගෙනියන්න පුළුවන්. නේද? ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නෑනේ බය වෙන්න දෙයක් නෑනේ. හරි. මොකද රාගය කියන්නේ බොහොම බලවත් දෙයක්. මේක අසුබෙන් යටපත් කරන්න පුළුවන්. නමුත් ආය අරක අකුසලයේ ඉක්මතු වෙන ස්වභාවයෙන් නිවැරදි තැනදී නිවැරදි හැඟීම් ඇති වෙන ගතිය තියෙනවා මිනිස්සුෙකුට. ඉතින් ඒකෙන්ද ඒක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහම ඔන්න ඔහම අපි මේ තියෙන දේවල් පිළිබඳව ඊටාම හොඳින් තේරුම් අරගෙන මේ මේ වැඩපිළිවෙලට හරියට අනුගත වෙන්න ඕනේ. මේ හැම තැනකම තියෙන්නේ මොකක්ද? ඔන්න ඔය දුවන හිත තැන් තැන් වල තැන් තැන් වල ඇලි ඇලි කොහේ හරි තැනක ඇලෙනවා ගිහිල්ලා. මේ සමහර කාලවල තියෙනවා ඔය ජීවි වස්තු පැත්තකින් තියෙනවා සැනසීමට අජීව වස්තු. අය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි හරියට රැවටෙනවා අපි තිරිසන් සත්තුන්ට. හරිද? ඒ තමයි ජීවිතය කියලා හිතනවා. ඒ එයාලා හුරුතලයට හදන සත්තුන්ගේ අපිට එයාලා දක්වන ප්‍රතිචාරින්ද අපි හිතනවා මෙයාලා අපිට හරියම ආදරේ කියලා. ඒ කියන්නේ ගැලවුම් කාර්යය වගේ. ඒ එතනින් අපි සාහනයක් ලබා ගන්න බලනවා. නමුත් ඒ සතාගේ චින්තනයේ දිහාවට අපි බැලුවොත් එහෙම ඒ චින්තනය ගැන හිතන්න පුළුවන් නම් එතන හොඳ නරක තේරෙන එක නෙවෙයි තියෙන්නේ. ඇලීමක් තියෙනවා එතන නෑ කියන්නේ. ඇලීමක් තියෙනවා. නමුත් ಗುಣ දැන පැහැදිලා ඇලීම මේ මම හැමදාම කියන්නේ මට මාසයක් දෙකක් කන්න දෙන්න බැරුණොත් මගේ උපරිම තරහකාරයෙක් ඉන්නවා නරකම කෙනෙක් කියලා හිතන්නකෝ. එයා මාසයක් දෙකක් කන්න දුන්නොත් මම ස්පිතාලේ හිටියා කියනකොට මාස දෙකක් විතර ආපහු එනකොට මොකද එයාගේ ගෙදර ඉඳන් මගේ තියා බලන් ඉන්නවා. හරි. ඒ කියන්නේ යාට හොඳ නරක තේරෙන්නේ නෑ. ඒක අනිවාර්යෙන් එහෙමයි. හරිද? ඒ පැත්තේ නම් බලන් ඉන්නවා. මං කණ්ඩ දුන්නේ නැත්නම් ආයෙසරෙන් මේ පැත්තට එන්නේ නෑ. ඉතින් එහෙම චරිතයක් එහෙම එහෙම දෙයක් එක්ක අපි ඇවිල්ලා ඉන්න. යාට මේ නිකන් දල අදහසක් අපි ගැන තියෙන නමුත් එතන ඇදිල්ලක් තියෙන. ඒක නිකන් නිකන් මේ එක්තරා විදිහකට සකස් වෙන මානසිකත්වයක් තමයි සත්තුන්ට තියෙන්නේ. ඒක තුළ නිකන් කාන්දමකට ඇදිලා යනවා වගේ ප්‍රිය රූපය දිහා තදින් අපිට වැඩි තදින් ඇදිලා යන ගතියක් වෙන පාලනයක් නැතුව. ප්‍රිය ශබ්දයේ දිහා ඇදිලා යනවා ඒ ශරීරය. එතකොට අපිට හිතෙන්නේ සම්පූර්ණයෙන්ම මෙයා ගොඩක් මට ගොඩාක් මට ආදරේ මේක ආත්මීය බැඳීමක් එහෙම හිතෙන්නේ. මොකද මේ දැන් දැන් මිනිස්සෙක් කවදාකවත් එච්චර එහෙම තද බල විදිහට එන්නේ නැහැ. එන්නේ නැත්නම් එයාගේ හිතේ තියෙන ස්වභාවය හින්දා. මොකද එයාට හොඳ නරක තියෙනවා. එයාට තව වෙනත් දේවල් සතුට වෙන දේවල් තියෙනවා. දැන් බල්ලෙකුට සංගීතය වගේ දේවල් සතුට වෙන්නේ නැහැ නේ. යාළු මිත්‍රකනුත් නැහැ වෙන දේවල් නැහැ. දැන් එයා ගත්තොත් අපේ ගෙදර නම් හැදෙන්නේ මාව දැක්කනම් මට ප්‍රිය ඉපදුනා නම් ඒක විතරයි. එතකොට මම සංසන්දනය කරන්න කාත් එක්කද? මිනිස්සුන්ගේ ආදරයත් එක්ක. එතකොට මට හිතෙන්නේ කොහොමද? මේ තමයි මේක මේ සැරේ බල්ලෙක් වුණාට මේ සැරේ පූසෙක් වුණාට මේ නම් මගේ අර ආත්ම ගාන කියන එකක් ඒකයි මේ විදිහට හැදෙන්නේ කියලා. හරිද? ඒතර ඒ තිරසන් සතාට වැඩිය පිස්සු කාටද? අපිට අපිට දරුණු පිස්සු ගතියක් තියෙනවා. ඒකට මොකුත් තේරුම් ගන්න නැතුව ඉතින් ඒ වගේ හරි අයනවා කියලා අපේ හිත. මේ හැම එකකින්ම ගලවගෙන මධ්‍යස්ථ තැනට එන්න තමයි ධර්මය තියෙන්නේ. ඒක ධර්මය ගැන කතා කරනවා නම් ධර්මයේ ධර්මය ගැන සාකච්ඡා කරනවා නම් ධර්මයෙන් තමයි ප්‍රයෝජනයක් ගන්නවා නම් මට මේ දේවල් පේන්න ඕනේ අදාළ නැති දේවල් විදිහට. හුළඟ යන වස්තු වගේ පේන්න ඕනේ. මට අල්ලන්න බැරි දේවල් වගේ පේන්න ඕනේ. හරිද? මගේ වසඟයට ගන්න බෑ කියලා අපි කතා කරන්නේ. කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න දරුවා පවා, ස්වාමියා පවා, භාර්යාව පවා, තමන්ගේ ශරීරය පවා, තමන්ගේ විඥානය පවා නේද? අපි ඒවා ගැන ඔක්කොම කතා කරා. හරිද? බොහොම අත්‍යවශ්‍ය කාරණා කතා කරා. එහෙනම් තමන්ට තේරෙන්න ඕනේ දිය වෙලා ගිය එකක්. නැත්තම් හුලඟක් වගේ. ඒක අවුවක් වගේ, වැස්සක් වගේ. මට අදාළ මට අදාළ නැත. ඒ ගැන අවශ්‍ය සියලු කරුණු කතා කරා අපි. ඉතින් මේ මේ හැම එකත් එක්කම මේ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි චින්තන විප්ලවය කියන එකයි මේ සිද්ධ කරන්නේ. චින්තනය සම්පූර්ණයෙන්ම චින්තන රටාව වෙනස් කරනවා කියන්නේ හරි පැත්තට. ලෝකය නිත්‍ය නම් අනිත්‍යයි කියලා බොරුවට අරගෙන දුක් නැති කරගෙන නැති කරන්න අනිත්‍ය ඕනේ කියලා අනිත්‍යයි කියලා බොරුවට අරගෙන බොරු නිවනක් අවශ්‍ය නැහැ. ලෝකයේ සත්‍ය తත්වය අවබෝධය නිවන් දක්නවා කියලා කියන්නේ. ඇත්ත తත්වය ඒක. ඇත්ත తත්වයේ ලෝකයේ තියෙන සියලු දේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ. මට ඕන හැටියට මට ඕන වෙලාවට මට ඕන තැනදී මට ඕන ක්‍රමයට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් මගේ කියලා මෙහෙම අලව ගන්න පුළුවන්කම නැති බව වැටහෙන්න ඕන. මතක ඇති මම මේ ඇත්තන්ට මේ වැඩසටහන වලදී කිව්වා අජ්ජත්තික රූපය කියලා ගන්නවා. නැත්නම් ඉති අජ්ජත්තං වා කියලා ගන්නකොට මොනවද ගන්නෙ? හරිද? අන්න තමන් තමන්ට අයිති දේ කියන දේවල් තමයි ගන්නෙ. හරිද? තමන් තමන්ට අයිති දේ කියන එකයි ගන්නෙ. එතකොට මොකක්ද තමන් තමන්ට අයිති දේ කියලා කියන්නේ මොකක්ද? කියලා කියනකොට තේරෙන්නේ මුලාවයි එතන තියෙන්නේ කියලා. හරිද? ඒ මුලාව තමයි එතකොට අපි විදර්ශනාවට ගන්නෙ. මොකක්ද මුලාව? මේ වෙලාවේ පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මම මගේ කියලා හිතනකොට මට මොකක් හරි දැනෙනවා. ඒ මමත් එක්කයි මේ ජීවිතේ ගෙවන්නේ. ඒ මගේ කියන දේවල් තමයි මම තදින් අල්ලගෙන ඉන්නේ. එතකොට මම මගේ කියලා මට දැනෙනවා. අන්න ඒ කොටස තමයි අපි භාවනාවේදී අධ්‍යාත්මික කියලා ගන්න. ඒකට ඒකෙන් බාහිර දේ බාහිර දේ කියලා ගන්නවා. හැබැයි මේ මම මගේ කියලා දැනෙන දැනට දැනෙන දේ ඒක අරගෙන ඒක විදර්ශනා කරනකොට මට තේරෙනවා එහෙම එකක් නැහැ කියලා. හරිද? ඉතින් අන්න එහෙම මේක අහෝසි වෙනවා. තමන්ගේ පැත්තෙන් අහෝසි වෙනකොට එහා පැත්තේ එකක් ගැන නිකම්ම තේරෙනවා. ඒක හැබැයි හේතු නිසා සකස් වෙන එකක්. ඇත්තටම එතනින් මට ඇල්මක් උපදින වෙලාවල් නැතුව නෙමෙයි. එහෙම නැත්නම් ඉතින් මේක අපිට ඕක එහෙම දැනෙන්න ඕන තියෙන්න බෑ. ඇත්තටම අපිට තේරෙන්නේ නැද්ද අනුන්ගේ හිතවල අපි ගැන ඇල්මක් ඇති වෙච්ච අවස්ථා තියෙනවා කියලා? නේද? හොඳටම තේරෙලා තියෙනවා. ඇල්මෙන් ඉන්නවා කියලා තේරෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ එයාට ඒක පාලනය කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. එයාට මං කෙරෙහි ඇති වෙලා තියෙන ඇල්මක් තියෙනවා නම් ඒකේ අයිතිකාරයා ඒකේ හිමිකාරයා ඒ තැනත්තා නෙවෙයි මුණුපුරා මට ගොඩක් ආදරේ නා මුණුපුරාගේ හිතේ ඇති වෙන ආදරයේ වගකී යුත්තා මුණුපුරා නොයේ අන්න එයානම් වගකී යුත්තා මට එයාට කියන්න පුළුවන් ඔයා මේක දිගටම තියාගන්න ඕනේ කියලා නේද මාත් මේක දිගටම තියාගන්නම් කියලා කියන්න පුළුවන් නමුත් එහෙම එක නෑ ඒක හේතු නිසා සිද්ධ වෙන දෙයක් එයා අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ගියාට පස්සේ එයාට අනිවාර්යයෙන්ම යාළුවෝ හම්බෙනකොට එයාට අනිවාර්යයෙන්ම සංගීතය හම්බෙනකොට ක්‍රිකට් හම්බෙනකොට නොයෙකුත් ඒවා හම්බෙනකොට මේ ආච්චි අම්මට සියයට මොකද වෙන්නේ? වදයක් වෙන්නේ ඊට පස්සේ නේද? ඉන්ඩෝකෝ පැත්තකට වෙලා කියලා කියන්නේ ඊට පස්සේ. නේද? ඊට පස්සේ බොහෝ විට එයාට බාරගෙන ඉන්න උනොත් එහෙම එයාට එයා ලොකු වෙලා එයා විවාහ වෙන කාලේ වෙනකොට ආච්චි අම්මා හරි සීයා හරි බාරගෙන තියාගන්න උනොත් බොහෝ විට බොහෝ සැප තියෙන වැඩිහිටි නිවාසයකට යන්න තින්දකඩ වැඩි. ඇයි අර හරදරේ හරි වැඩි නැත්තම්. තෙල් ගඳ වෙනවා නම් මොනවද තියෙනවද? බලා ගන්න බෑ බලා ගන්න. ඉතින් ඔක්කොම සැප පහසුකම් තියෙන තැනට දාලා පාළු තැනක නේද සතියකට සැරයක් ඇවිල්ලා ඇවි ආපු වෙලාවෙත් සති දෙකකට සැරයක් හරි ඇවිල්ලා ආපු වෙලාවේ චුට්ටක් කතා කරනකොට වෙන කෝල් එකට ආන්සර් කර කර තමයි ඉන්නේ ඊට පස්සේ. නේද? අපි බොහෝම බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනා ආවත් මොකද වෙන්නේ? ඒ ඇවිල්ලා ඒ ඇවිල්ලා කතා කරලා අම්මේ කොහොමද තාත්තේ කොහොමද කියලා කතා කර කර ඉන්න වෙලාවෙත් එයා බොහොම බිසි. හරිද? ඒ වෙලාවවත් සම්පූර්ණයෙන් වෙන්කරන්න බෑ. බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් එහෙම තියෙන තැනක තියෙන දේවල් අපි කොහොමද අල්ලන්නේ කියලා ඒක මට අයිති නැති දෙයක් මගේ හිතෙන් අහෝස් වෙලා දෙයක්. ඒ කියන්නේ ඒකේ අර අර තියෙන තීව්‍ර කොන් නෑ. හරි මම ඔය කියන මම මගේ කියලා කියන ගන්න ඔය බාහිර වස්තු වල මේ එහෙම මේ ඒ කියන්නේ දිය වෙලා ගිය කොන් තියෙනවා නිකන් දිය වෙලා ගිය දේවල් වගේ Tamanට විදර්ශකයට දැනෙන්න ඕනේ. තේරෙන්න ඕනේ ඒක අල්ලන්න බෑ මට. හරි අහුවෙන්නේ නැති එකක්. හරි ඒක බොඳ වෙච්ච එකක්. අන්න එහෙම කොහොමද බොඳ වෙච්ච එකක්. තීව්‍ර තීව්‍ර රූපයක් නෙමෙයි හරියට බලන්න මෙන්න කියලා බොඳ වෙච්ච එකක්. ඒවා ටික ටික ටික ටික ටික ටික මතකයේ තියෙන දේ ඒ කියන්නේ හඳුනා ගන්න නැතුව නෙවෙයි. ඒ කියන්නේ මේ මට දැනෙලා තියෙන දේවල් බොඳ වෙලා යන ගතියකට එන්න ඕනේ. හරිද? බොඳ වෙලා යන ගතියකට එන්න ඕනේ. ඒ තමන්ගේ මතකයෙන් මතකයෙන් නෙවෙයි අල්ලා ගැනීමයි බොඳ වෙන්නේ. හරි? ඉතින් මෙහෙම දේවල් මේ මේ දේවල් ඔක්කොමත් එක්ක මේවා කරගන්න තමයි අපි කතා කරේ. එතකොට දැන් සති 45ක් තිස්සේ ඒ වගේ නිකන් හරි අත්දැකීමක් තියෙනවා. මොකද සත්‍ය විසුද්ධියක් කතා කරා, සත්‍යාත්ම වස්සනාවක් කතා කරා. දැන් තිබේද එහෙම? එහෙම නිකන් බොඳ වෙන ගතියකට තියනවද? මොනවා හරි ඒ සඳහා මම මගේ හිත සකස් කරනවද? කියලා හිතෙන් අහලා බලන්න ඕන. එහෙම නැතුව අහගෙන හිටිය විතරයි නම් එතන අහගෙන ඉන්නකොට හරීම රසයි වැඩේ. හරිද? බණ අහගෙන ඉන්නකොට මේ සිද්ධ වෙන දේවල් කියනකොට අර නේද ජීවිතයේ ඇත්ත කතා කරනකොට නිකන් යටිකුරු වෙලා තිබ්බදේ උඩුකුරු වුණා වගේ වැහිලා තිබ්බදේ ඇරුණා වගේ එකපාරටම බොහොම රසයි බොහොම හොඳ දේවල් කියන්නේ. හැබැයි බණ ඉවර වෙනකොටම මොකද වෙන්නේ? අරවා ඉවරයි. හරිද? ආයෙ ඉන්නවා මේ පරණ විදිහට. ඉතින් ඒකින් දා මේකට ප්‍රායෝගික වැඩපිළිවෙල කරන එක තමන්ගේ තමන්ගේ රාජකාරියක්. හරිද? මේක කරොත් පැහැදිලිවම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා මම හැමදාම කියනවා. ඕනම තත්ත්වයක් යටතේ ඒ කිසිම බාහිර කෙනෙකුට කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නෑ එන්නෙන්න හොඳක්මයි වෙන්නේ හොඳක්මයි වෙන්නේ ඇයි වෙනදාට තරහ ගන්න අයට තරහ යන්නේ නෑ වෙනදාට අධික බලාපොරොත්තු තියෙන අයට බලාපොරොත්තු නෑ මොකද ඒවා අයින් කරගන්නවා එතකොට හැබැයි අනිත් අයට ඒක තේරෙන්නේ නෑ හරි ඒ කට්ටියකින් වැරද්දක් වුණාට වෙනද වගේ රිදෙන්නෙත් නෑ රිදෙන්නේ නැතුව ඉන්නකොට එයාලා හිතන්නේ වෙනදාට මේ වැරද්ද කරපුවාම හරියට මෙයාට සිදුනා කියලා. හරියට මෙයාට රිදුනා මේ ඒකින්ද මේ වෙනදට වැරද්දක් කරම හරියට මෙයාට රිදුනා ඒකෙන් මට කෝප වුණා දැන් එයා දරාගෙන ඉන්නවා මට තියෙන ආදරේ ටික කියලා තමයි හිතන්නේ මෙහි දැරිලා නැහැ මෙහි දැරිලා නැහැ මේක අහෝසි වෙලා අහෝසි කරගෙන ඉන්නේ කවුරුත් දන්නේ නැහැ. ඉතින් ලස්සන ජීවිතයක් හදාගන්න. කාගේවත් මත රඳාපවතින නැති ජීවිතයක් හදාගන්න නම් චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති කියන චින්තන විපර්යාසය. එතකොට අපි මේ කියන්න හදන්නේ මුළු ප්‍රත්‍යක්ෂා වැඩසටහන හරහාම අපි කතා කරපු ධර්මයක් තියෙනවාද? ඒ සියලු ධර්මය හිත වෙනස් කිරීමටයි. හරිද? කොහාටද මේ හිත වෙනස් කරන්නේ? නිවැරදිම තැනට. හරි? මතකයිනේ අපි ගත්ත තේමා පාඩය. නිවැරදිම වෙනසකට. නිවැරදිම වෙනසකට කියලා. හරිද? එහෙනම් නිවැරදිම වෙනසකට නම් මේ නිවැරදිම වෙනස සිද්ධ විය යුත්තේ කොයි පැත්තටද කියලා අපි කතා කරා කලින්. ලෝකයේ නිවැරදිම චින්තකයා නේද? ලෝකය ගැන එක එක්කෙනාට එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට. එක එක්කෙනාට එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට ලෝකේ. ඒ ඒ හැම කෙනාම Tamanට දැනෙන විදිහ හරි කියලා හිතාගෙන ඉන්නේ. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. ඒ කෙනාට සිතුවිලි ඉන්නේ ඒ කෙනාගේ දෘෂ්ටිය අනුව. ඒත් හැමෝම හිතාගෙන ඉන්නේ ආ මට එන විදිහ තමයි හරි. ඒකනේ ලොකු මේ මේ මේ මොනවද වාද විවාදයන්නේ. දැනගන්න තියෙනවා වාද විවාද කරන අය මේ පැත්ත මේ පැත්ත ඉඳන් දෙන්න කතා කරනවා දෙන්නගේම නේද අනිත් එක්කන කතා කරනකොට මේ මස් පිඩු හිටන් ඉස්මතු වෙලා එනවා මොකද? මෙයා දන්නවා මෙයා කියන්නේ හරි කියලා. අරයා දන්නවා එයා කියන්නේ හරි කියලා. හැබැයි දෙකේ එකයි හරි. හරිද? ඉතින් මේ වගේ 10 දෙනෙක් ඉන්නවා නම් 10 10ක් හරි කියලා කියන්නේ. හැබැයි ඔක්කොගෙම එකයි හරි. අන්තිමට ඇත්ත හරි දේ තේරුම් ගන්නකොට පුදුම හිතෙනවා කට්ටියට. හරිද? ඔකට හොඳම උදාහරණ මොකද්ද මතක තියාගන්න. අන්ධය අලියා තෝරගත්ත විදිහ වගේ. නේද අපි මේ වැඩසටහන් කියලා තියෙන එක තවත් මේලා හොඳ හින්දා අපිට කියන්න පුළුවන්. අලියෙක් දැකලා නැති අන්ධයින්ට ඒ කියන්නේ කවදා ಜಾති අන්ධයින්ට කීප දෙනෙකුට අලියෙක් තෝරගන්න කියලා දෙනවා. ඉතින් එක්කෙනෙකුට හම්බෙන්නේ වලිගේ, එක්කෙනෙකුට හම්බෙන්නේ බඩ, එක්කෙනෙකුට හම්බෙන්නේ කන, එක්කෙනෙකුට හම්බෙන්නේ හොඬේ. ඉතින් ඒ ඒ අය එක්කෙනෙකුට හම්බෙන්නේ කකුලක්. එතකොට වලිගේ හම්බෙච්ච කෙනා ඉතින් අල්ලා බලනවා වලිගේ හම්බෙලා එයා හිතන්නේ අලියා කියන්නේ මේ කොස්සක් වගේ එකක් කියලා. එයා කෙඳි කෙඳි තියෙන එක්කෙනෙක් තමයි අලියා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඇත්තනේ එයාට දැනෙච්ච දේනේ මේෙන් අලියා මේෙන් අලියා හම්බුණා මට. නේද? බඩ අත ගාපේ කෙනා තාප්පයක් වගේ කියලා හිතාගෙන ඉන්නවා. නේද? කකුල් අත ගාපු එක්කෙනා වංග ගෙඩියක් විතර වගේ කියලා ඒ එයාට දැනුණා එයාට තේරුණා එයා වටහා ගත්තා දැන් කට්ටිය දානවා එකට දාලා අලියා ගැන විස්තර කරන්න කියනවා මල රණ්ඩුවක් එතන ඇයි මට අහුවෙච්ච දේ මට දැනෙච්ච දේ කියලා කියන්නේ මට දැනුණානේ මං අත තියලා බැලුවානේ ඔහෙට නම් පිස්සු ආ වෙන මොකක් හරි තමයි කරන්න ඇත්තේ මේක තාප්පයක් වගේමයි අලියා ඒතර අනිත් එක්කෙනා කියන මොන තාප්පේද වංග ගෙඩියක් වගේ ඒතර දෙන්නට විරුද්ධ අනිත් එක්කෙනා කියන එක කොස්සක් වගේ කියලා හරිද ඒක කියන්නේ නොහිතන දේ තමයි අන්තිමට බලනකොට ඇත්ත කට්ටියගේ ඇස් විවර කරොත් එහෙම කට්ටියටම හිනහ යනවා හැතනෙන් නම් අලියා කියන්නේ වෙනම එකක් මට හුවෙලා තිබ්බ කෑල්ල. ඒ වගේ තමයි අපිත් මේ ලෝකෙට ඇවිල්ලා කෑල්ලක් අල්ලන් ඉන්නේ. පොඩි චුට්ටයි අපිට අහුවෙලා තියෙන්නේ. හරි? ඒ අහුවෙලා තියෙන ටිකෙන් තමයි අපිට අදහස් එන්නේ. දැනුම අනුවනේ දැන් දොස්තර මහත්තයෙකුට ලෙඩ පිළිබඳ කෑල්ල අහුවෙලා තියෙන්නේ. ඒක හින්දා එයා ලෝකයේ මිනිසුන්ට ලෙඩ හැදුනහම එයාට ඒ පිළිබඳ සංඥා එනවා. දොස්තර මහත්තයෙක් නොවන කෙනෙකුට ඒක අහුවෙලා නැහැ. ඒකෙන්ද එයාට සංඥා එන්නේ? සංඥා එන්නේ නැහැ. හරිද? තේරෙනවද මම කියන එක? හා. එහෙනම් අද මට එන අදහස හරිද නැහැ. මට කොයි කියලා අහුවෙලා කවුද දන්නේ? හරි හැබැයි මම යන්නේ මේකත් එක්ක. මට දැනෙන දේත් එක තමයි මේ දැනෙන දේ ඇහැටියට තමයි මට දුක ඇති වෙන්නේ මට සතුට ඇති වෙන්නේ මේ දැනෙන දේ යනවා. කියන්නේ මගේ දුක සතුට සමහරට බොරුවක්. මට ඇති වෙන දුක් වර්ගයක් තියෙනවා ඒවා සමහරට සම්පූර්ණ බොරුවක් අපරාධයක් ඒක. ඇයි? මේක දුක් ඇති වෙන්න ඕන තැන නෙවෙයි වැරදි දෙයක් හරි කියලා හිතලා මට මේ දුක් ඇති වෙන්නේ. හරි මගේ දැක්මටයි මගේ දැක්ම අනුව තමයි මම මේ දුක් විඳින්නේ. හරියට හිතෙන් දුක් වෙනවා. තේරුමක් නැති දේවල්. හරියට ඒකට අර සඳහන් කරන්නේ. ඒ කියන්නේ මේවා හරියට තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපමා. එයා ඉස්මතු කරලා තියෙන දේවල්. සමහර දේවල් ඉල්ලනවට වැඩිය හොඳයි කියලා උපමා කරලා තියෙනවා. සමහර දේවල් ඉල්ලනකොට අපි මැරිච්ච කෙනාව ඕන කියලා කෑ ගහනකොට එතන නම් එන්නේ නැහැ කියලා දැනගෙන. නමුත් මේ තියෙන දේවල් සමහර දේවල් ඕන කියලා කෑ ගහන ඒවා උපමා කරන වෙලාවකට අහසේ තරුයි නෑ මොකද්ද මේ ඉරයි හඳයි ඉල්ලනවා ඉරයි හඳයි දෙක ඉල්ලනවා කියලා ළමෙක් මේ කරත්තයක් හදාගන්න. ඉන්දුක අපේ ළමයි කෑ ගහනවා කියනකොට මට අන්න රෝද දෙක ඕනෙමයි හරිද? ඈ කියලා එයා එක දිගට වැළපෙන්න ගත්තොත් අපි මොකද කරන්නේ? නේද? කවදාක්වත් ගන්න බැරි සත්‍ය වශයෙන් රෝදයකට ගන්නවද කිට්ටු වෙන්නවත් බැරි වස්තුවක් ඉල්ලනවා අන්න අරක මට ඕනේ කියලා. අන්න ඒ වගේ ඒවා තමයි මේ අපි කරන්නේ. හරිද? එතකොට අපිට අරක කවුරු හරි කිව්වොත් ඒක විහිළුවක් නේද? ඔන්න තේරුම් ගන්නද? අපිට කවුරු හරි කිව්වොත් ඉරයි හඳයි ඕන කියලා අන්න අර ළමයා අඬනවා කියලා අපි මොනවා කියලාද කියන්නේ? පිසු කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේලා අපි ඉල්ලන දේවල් දැක්කහම <laughs> උන්වහන්සේලාට ඇති වෙන්නේ ඔන්න ඔය වගේ හැඟීමක් තමයි. හරි. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මට වගකීමක් තියෙනවා මගේ මානසිකාරය નિවර්ධය හදාගන්න. මේ රටවල් මේ ලෝකේ රටවල් වෙනත් රටවල් මේ එකතු වෙලා අල්ලන බලපොරය ගැන හරියටම නිවැරදි චින්තනයකින් හිතන්න පුළුවන් නම් හරි මේ ලෝකේ හරිය ලස්සන වෙනවා. බලන්න එක එක එක එක ඒවට මේ කට්ටිය ඉවල්ලාගෙන ඒකුත් ආකාරය කරන විකාර මැරෙනවා කියන අදහස නැතුව. ඒකේ තේරුම අපි සියලු දේ අනේ එහෙනම් අපි මැරෙනවා මේ ලංකාවම හූරගෙන යන්න කියලා දෙනවා කියන එක. නෑ. හරිද? ඒ දේවල් ජීවත් වෙන්න ඕනේ රටේ දියුණුව සඳහා ඕන හින්දා අපි ඒවා රැක ගන්නවා. හැබැයි රැකගන්නේ මැරෙනවා කියලා දැනගෙන අධික තණ්හාවකින් නෙවෙයි. හරි ජීවත් වෙනකන් ජීවත් වෙන්න ඒක ඒක උරුමය. ඒ ටික රැක ගන්න ඕනේ. මේකින්ද මේ සැබෑවටම ධර්මය තුල හැසිරෙන කෙනෙකුට රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, ගම ගැන ඕන දෙයක් ගැන නිදහසේ කතා කරන්න පුළුවන්. එයාලා නිදහස එයා නිදහසේ කතා කරන්න. ඒක වැරදක් වෙන්නේ නැහැ කොහොමත්ම. ඒ දැන් මේ අපි මේ රට ගැන කතා කරන සාධාරණීකරණ හදනනේ මම මේක මුලින්ම කියනවා. තමන් නිවැරදි වෙලා තමන්ගේ හිත කෙලින් කරගෙන රට ජාතිය ගැන කතා කරන්න. එතකොට බෞද්ධකම ඉතුරු වෙනවා. නැත්තම් බෞද්ධකම ඉතුරු වෙන්නේ ඉතුරු වෙන්නේ නැහැ. බෞද්ධකම ඉතුරු වෙන්නේ නැහැ. හරිද? හොඳයි. හ්ම්. දැන් එතකොට තියෙන්නේ අපි වැදගත් තැනකට ආවේ හිත වෙනස් කරන්න ඕන කියන එකටයි. හිත වෙනස් කරන්න ඕන කොයි තැනටද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඒක තමයි මම හැමදාම කිව්වේ අපිට තියෙන සාම්පලයක්. අපිට තියෙන ඉලක්කයක්. මොකක්ද ඉලක්කය? දැන් මට අපේ අම්මාගට හිතෙන විදිහට හිත වෙනස් කරන්න පුළුවන් වුණා. ඒක නිවැරදිම වෙනස වෙන්නේ නැහැ. මොකද අම්මටත් වැරදිලා. මගේ ගුරුවරයෙක් මගේ පාසලේ උගන්වපු හොඳ ගුරුවරයෙක් ඉන්නවා. එයාත් එක්ක කතා කළා එයාට හිතෙන විදිහට ඔයාලට හිතෙන විදිහ කොහොමද මාත් එහෙම හදාගන්න ඕනේ කියලා. එහෙම හදාගෙන හරියන්නේ නැහැ. ඇයි ඒ? එයාටත් වැරදිලා තියෙන එක නිවැරදිම වෙනසක් නෙවෙයි. නේද? එහෙනම් මට ඕන කරනවා නිවැරදිවම හිතන කෙනෙක්ව හොයාගන්න. නිවැරදිවම හිතන කෙනෙක් අද හොයාගන්න බැරි වුණාට නිවැරදිවම හිතන කෙනෙකුට මේ ලෝකය ගැන හිතෙන හැටි තියෙනවා. කොහෙද තියෙන්නේ? ධර්මයේ තියෙන එක. හරිද? එහෙනම් ධර්මයේ තියෙන අන්න ඒ දේවල් එක්ක මම මොකද කරන්න ඕනේ? මගේ චින්තනය සංසන්දනය කරන්න ඕනේ. හැම වෙලේම සංසන්දනය කරන්න ඕනේ. ධර්මයේ තියෙන දේවල් එක්ක මගේ චින්තනය සංසන්දනය කරන. සංසන්දනය කළ බලනකොට මට තේරෙනවා ලොකු අපගමනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා මට සතාව හොඳට තේරෙනවා. පුද්ගලයා කෙනෙක් කෙනා හොඳට එතන මෙතන මට තාම ලං වෙන්න බැරි වෙච්ච ඉලක්කයක්. මට එක සැරයක්වත් හිතලා නැහැ සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා. හරි. ඉස්සලාම නිකන් මාත්‍රිය වශයෙන්වත් තේරිලා නැහැ. එහෙම කියන්නේ කොහොමද කියලා ඔක දැන් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා සත්‍ය පුද්ගලේ නෑ කියන්නේ කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒකවත් තේරිලා නැත්තම්. හරිද? ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒක තේරුණා කියලා දෙනකොට අපි දැන් පංච උපාදානස්කන්ධයෙන් මම මගේ කියලා ගන්න බෑ කියලා ඔව් අර කුලීනිවසක උපමා අරගෙන අපි අනාත්ම සංඥා විදිහම හොඳටම ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියද්දි හොඳට තේරෙනවා. හරි එහෙනම් සත්‍ය පුද්ගලෙන් නෑ තමයි කියලා හිතෙනවා. එහෙනම් අන්න එක සැරයක් හරි මට තේරිලා හරි තියෙනවා. නමුත් ඒ චින්තනය නෑ මට. මගේ චින්තනය එකෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා. මට හොඳට සත්‍ය පුද්ගලයෝ තේරෙන්න පටන් ගන්නවා. තියෙන්නේ. හරිද? එහෙනම් අන්න මට වගකීමක් තියෙනවා. මෙන්න මේ ગેප් එක තමයි මම හදන්න ඕනේ. මේක තමයි මම හරි පැත්තට. මොකද මේක තියෙන තුරු මම දන්නවා සත්‍ය පුද්ගලයෝ එක්ක මම තරහින් ඉන්නවා, මිත්‍රත්වයෙන් ඉන්නවා නේද? යමක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක දිය වෙලා නැහැ මට. එහෙනම් අන්න එහෙම අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩුවට තමයි අපි එහෙනම් අපේ ඉලක්කයක් තියෙනවා. කොහොමද මේ තන හොයාගන්නේ ධර්මයේ තියෙන රහතන් වහන්සේගේ චින්තනය මෙහෙමයි. සෝවාන් පුද්ගලයාට ලෝකය දැනෙන විදිහ මෙහෙමයි. සකදාගාමී පුද්ගලයාට දැනෙන විදිහ මෙහෙමයි. අනාගාමී පුද්ගලයාට දැනෙන විදිහ මෙහෙමයි. අරිහත් පුද්ගලයාට දැනෙන විදිහ මෙහෙමයි කියලා ඒ ඒ ඒ ඒ පුද්ගල පුද්ගලානුබද්ධව ඒ ඒ කියන අවබෝධ කරගත් උත්තරමයන්න් වහන්සේලාගේ චින්තනය පිළිබඳව ධර්මයේ එතන මම ගවේෂණය කරන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. හරිද? ගවේෂණය කරන්න ඕනේ. අපේ ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි හරහා එන ඥාන දර්ශන විසුද්ධි දක්වා තින් දෙයටත් වැඩිය එහා එකක් තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගසිත. එහෙනම් එතන එහා තියෙන්නේ ඵලසිත. එතකොට අපි මේ විසුද්ධි ටික සම්පාදනය කරන කෙනෙකුට එනවා කියන්නේ මොකද්ද? මේ චින්තනය ගැන තමයි කතා කරන්නේ. මේ චින්තනයේ වෙනස. හරි සීල විසුද්ධියවත් නැති එක්කෙනාගේ චින්තනයට වැඩිය සීල විසුද්ධිය තියෙන එක්කෙනාගේ චින්තනය හොඳයි රහතන් වහන්සේට ළඟයි. සීල විසුද්ධිය තියෙන චිත්ත විසුද්ධිය නැති කෙනාට වැඩිය සීල විසුද්ධිය තියෙන චිත්ත විසුද්ධිය තියෙන කෙනාගේ චින්තනය රහතන් වහන්සේට ළඟයි. එතකොට ditthi visuddhiya නැති කෙනාට වැඩිය ditthi visuddhiya තියෙන කෙනාගේ චින්තනය ළඟයි. හරි. කාංකාවිතන විසුද්ධියේදී තවත් ළඟයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ගොඩක්ම සමීපයි. ඥාන දර්ශන විසුද්ධිය සාධිතක සර්ව සම වගේ. හරිද? රහතන් වහන්සේගේ චින්තනයේද නේද? ඒ ඒ ඒ ආසන්න වෙනකොට ඒ කියන්නේ ගෝත්‍ර බුඥානය වගේ දක්වා යනකොට නිකන් බාහිර කෙනෙකුට හොයන්නත් බෑ. එයාගේ එයා රහත් වෙලා එහෙ නැත්නම් නැත්නම් සෝවන් වෙලා නැහැ තාම. මම කියන්නේ සෝවන් පුද්ගලයෙක් එක්ක සංසන්දනය කරමු අර ඥාන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මට්ටමට ඇවිල්ලා සිහිය පිහිටවා ගන්න කාලේ නෝර බංගානුපස්සනාව වගේ දේවල් වැඩෙන වෙනකොට හම්බුණත් රහතන් වහන්සේ කෙනෙක් සහ ඒ පුද්ගලයා සාමාන්‍ය පුද්ගලට හොයාගන්න බැරි තරම් එකම අදහස් තියෙන ගන්නට අර සංස්කාර සංස්කාරයේ සසර කෙරෙහි කලකිරීම තියෙනවා කතා කරන්නේ එකම දේ. නමුත් එයාගේ පිරිහීම තියෙනවා කාලෙකින් අඳුරන්න පුළුවන් පිරිහීම තියෙනවා කියලා. සමහර විට මග්ගා මග්ග ඥාන දර්ශන සිද්ධියේදී තියෙන අර පොඩි පොඩි දේවල් වලට ඇලන ගතියට උපක්ලේශ තියෙනවා රහතන් වහන්සේට නැති. ඉතින් මේ කතා කරපු හැම දෙයක් තුළම තියෙන්නේ ඔන්න ඔතෙන්ට ලං වෙන්න අවශ්‍ය කරන සිත සකස් කිරීමේ වැඩපිළිවෙල තියෙනවා. ඔතෙන්ට ලං වෙන්න අවශ්‍ය කරන සිත සකස් කිරීමේ වැඩපිළිවෙල තමයි අපි මේ කතා කරපු හැම තැනකම තියෙන්නේ. ඉතින් එක දෙයක් අරන් විතක්ක සංතාන සූත්‍රය ගත්තා නම් ඔන්න හදන්න පුළුවන්. එකක් අරගෙන වැඩිපුර කරන්න. හරි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තනම් ඔතෙන්ට සමීප වෙන්න පුළුවන්. සබ්බාස සූත්‍රය ගත්තනම් ඔතෙන්ට සමීප වෙන්න පුළුවන්. එන්නේ එතෙන්ට සමීප වෙන්න මගේ හිතේ ඒකට ප්‍රතිවිරුද්ධව කෙලෙස් එක්ක උපදින සිතුවිලි උපදින්නේ නැති තත්ත්වයට පත් කරන්න ඕන ක්‍රමානුකූලව. ඒක තමයි අපිට අත්‍යවශ්‍යම කාරණාව. ඉතින් ඒකට පුහුණු වීම කරන්න ඕනේ. හිත සකස් කිරීමේ පුහුණුව. පුහුණු වීමේ පළවෙනි පියවර පළවෙනි අඩිය මොකක්ද? පංචශීලය පුහුණු වෙන්න ඕනේ. හරි? පංචශීලය පුහුණු වීමෙන් ඒ කියන්නේ කැඩෙන කැඩෙන හැම වෙලේම අපිට අදහසක් එන්න ඕනේ. දැඩි අදහසක් එන්න ඕන. මේ තමයි මගේ පාලනය පුරුදු කිරීම. හරිද? මේ තමයි මගේ පාලනය පුරුදු කිරීම තමයි මේ කරන්නේ කියලා ඉතාලම දැඩි අදහසක් එන්න හරි? අන්න ඒ අදහසෙන් තමයි අපි සිල් රකින්න ඕනේ. අපි ලෝ දිනන බුදුමාගේ වැඩසටහනේදී මේක කතා කරනවා පංචශීලය ලෝකෝත්තර தත්ත්වයටපත් වෙන්න පංචශීලය සමාදන් වෙන්න ඕනේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඕන කොහොමද ලෝකෝත්තර නැත්තම් තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය අහෝසි කරගන්න ලෝකෝත්තර ජීවිතයක් ආරම්භ කරන්න ඒ තමන්ගේ හිත දිනන්න ආරම්භ කරන වැඩ පිළිවෙල තමයි පංචශීලය දැන් ලෝකෝත්තර පැත්තෙන් දිනන්න මේක මේකෙන් ඇති වෙන ප්‍රයෝජනය ලෞකික පැත්තෙන් දිනන්න මේකෙන් ඇති වෙන ප්‍රයෝජනය මොකක්ද කියලා අපි ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරනවා. එතකොට අපිට තේරෙවි මේ දෙක කොච්චර මේ දෙකම එකක් ඇත්තටම නේද? නමුත් චේතනාවල් වල වෙනසෙන් තමයි මේ දෙක දෙකක් බවට පත් වෙන්නේ. හරිද? එක එකනා එක එකන තුර අපිට ඔක්කොටම ඉස්සලා හදන්න වෙන්නේ නිවැරදිව ඒ දැන් පංචශීලය උනත් නිවැරදිව හඳුනා ගන්න ඕන මොකක්ද ඒක කියලා. අන්න ඒ චේතනාවල් ටික තමයි අපි වැඩසටහනේදී හදන්න බලාපොරොත්තු වෙන්නේ. මං සිල් රකින්නකොට මට දැනෙන්න ඕන ඇයි මං රකින්නේ. මං දානයක් දෙනකොට ඇයි මං මේ දානේ දෙන්නේ. හරි ඒකෙන් මට ලැබෙන ඵලය මොකද්ද කියලා ಗುಣ දැන පැහැදිලා මේක කරන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ඊළඟ වැඩසටහන යොදාගන්නේ. එතකොට මේකෙදී අපිට ඒකම තම රඳා පැවතලා ඉන්න සූදානම් වෙන්න බෑ. නේද? ගොඩක් ධර්ම කරුණු කියවෙන්නේ නැති වෙයි සතර කමඨහන වගේ දේවල් ගැන කියන්න ගියාම අර ඔක්කොම විස්තර නම් මොකුත් කියන්නේ නැහැ. පහුගියෙන් බලා ගන්න. පහුගියෙන් බලා ගන්න කියලා තමයි කියන්නේ මොකද තේරුමක් නැහැ අපි එකම දේ කියලා කරලා තව අවුරුදු ගාණක් සිටීවි. ඒකින්ද අපි අද මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි මේ ඔක්කොම කරේ හිත වෙනස් කිරීම සඳහා. හිත ඒ හිත හිත වෙනස් කිරීම සඳහා ඒ හිත වෙනස් කිරීමට කරන දේ සාමාන්‍යයෙන් ගත්තොත් ඒකට කියනවා කෙටියෙන් කියනවා නම් හිත වෙනස් කරන්න අපි මොන හරි දෙයක් පිළිබඳ යම් අවබෝධයක් ඇති වෙනකොට අපිට මහා පුදුමයක් දැනෙනවා. අපි අපරාධ මම මේ හිතේ විදිය කොහොමද මේකනේ ඇත්ත කියලා. එන්නේ ඒ ඇති වෙන අවබෝධයට කියනවා නුවණක් හටගත්ත වෙනදා තිබ්බ නැති නුවණක් හටගත්තා කියන උදාහරණයක් විදිහට මේ ශරීරය ගැන අර අනාත්ම සංඥාවට අර කුලීනියස උපමාවකුත් එක්ක මේ ශරීරය ගැන මෙනෙහි කරපුවා එක පාට නුණක් ඇතිනවා. මේක මට ආйти නේද දෙයක්. මේක ප්‍රාර්ථනා කරලා හදාගන්න බැරි දෙයක් කියලා අදහසක් එනවා. ඒකට කියනවා නුවණක් ඇති වෙනවා කියලා. හැබැයි ඒ හැම නුවණක් එක්කම සිහියකුත් තියෙනවා. නුවණ පහළ වෙන වෙලාවේ අපිට ඒ සිහිය තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පසුව මේ දෙක වෙන් වෙලා නුවණ නම් පිරෙන්නේ නැහැ. හැබැයි ඒ නුවණ පිළිබඳ සිහිය නැති වෙනවා. එතකොට ඒ සිහිනද දැන් මරණය සිද්ධ වෙනවා කියන එක මම මේ හිටියට මාව මැරෙනවා කියන එක චූටිම චූටි ළමයි දන්නේ නැහැ. එහෙනම් යාළුවා නුවණ නැහැ. හරි. එතකොට නමුත් ටික කාලයක් යනකොට එයා දැනගන්නවා අපි මැරෙන අය කියලා. එතකොට ඒක දැනගත්ත කෙනෙක් ස්ථිරවම දැනගත්තා. දැන් දන්නවා කවදාද මැරෙනවා කියලා. හැබැයි මේ මැරෙනවා කියන සිහිය සිහිය තියෙනවා මේ ලෝක මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ වැඩි කරන මිනිස්සු මැරෙනවා කියලා දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවා සිහියයි නැත්තේ. සමහර අයට සිහියක් තියෙනවා. හරිද? සමහර අයට සිහියක් තියෙනවා ඇත්තට මැරෙනවා කියලාත් දන්නවා මේවා එකතු කරලා වැඩක් නෑ කියලාත් දන්නවා මොකද්ද නැත්තේ? වීරය වීරය නෑ. හරි? ඉතින් මෙන්න මේ එළඹි සිහියෙන් වාසය කරන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්න ඕනේ කියන්නේ කියලා කියන්නේ මේ හිත අර කොහොමද සිහිය පවත්වන්නේ? ඒ අදාළ කාරණාව මට මතක් වෙන්න නැත්නම් මගේ හිතට මට ඒ සංඥාව එන්න හේතු වෙච්ච කාරණාව ගැක් තියෙනවනේ. දැන් මේ ශරීරයම පිළිකුලයි කියන අදහස එන්න නම් අසුභ භාවනාව හේතුවක් වෙනවා. මං අසු අසුබේ වඩනකොට එක දවසක් මට ආවා කියලා හිතන්නකො මේ ලෝකේ එහා නැත මේ ලෝකේ ඉන්න සියලු දෙනා කිසිම කෙනෙක් කෙරෙහි රාගයක් උපදින්නේ නැති වෙන මට්ටමට හිත වැටුණා හරිද ඒ කියන්නේ මුළු ලෝකෙම පිළිකුල් දේවල් වලින් පිරලා තියෙන්නේ කියලා එක මොහොතක දැනුණා අන්න ඒකට කියනවා නුවණක් ඇති වුණා කියලා. දැන් මොකද මේ නුවණත් එක්ක මොකක්ද තියෙන්නේ? ඒ පිළිබඳ සිහියක් දැන් තියෙනවා. ඒ සිහිය ඇති වුණේ අර මෙනෙහි කිරීම හින්දා එහෙනම් මොකද කරන්න ඕන? ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. පවත්වා ගන්න නම් මොකද කරන්න ඕන? අර මෙනෙහි කරපේක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත කරන්න. අපේ කට්ටිය හරි කම්මැලි මේ වැඩේට. හරිද? ඒක රසවත් වෙන්නේ කොහොමද? ඒ ඒක නැවත නැවත පවත්වා ගන්න නැත්නම් ඉඳලා ආයෝන් චුට්ට දවසක් මේක කරනවා. එතකොට ඕන් චුට්ටක් මතක් වෙන ගානට එනවා. ආය ටික දවසක් කරනවා. ආය ටිකක් මතක් අඛණ්ඩව මේක එක දිගට යම් කාලයක් සිද්ධ කරන්නේ නැහැ. හරිද? අඛණ්ඩව මේක සිද්ධ කරන්නේ නැති හින්දා සිද්ධ කරන්නේ නැතුව ඉන්න කාලෙදී ආපහු පල්ලෙහා මට්ටමට යනවා. පල්ලෙහා මට්ටමට යන හින්දා එයාට හරිම දුෂ්කර කාරණාව Taman ගිය තැනට විතරයි දැන් යන්න තියෙන්නේ. හිතන්නකෝ අපි කියන්නේ එකාකාරී කියලා. නේද? අපි දන්නව නේද? එකම තැනකට දෙසරේ තුන්සරේ හතරසරේ පස්සරේ යන්න ගියාම අපිට එපා වෙනව නේද? අන්න ඒක තමයි ධර්ම මාර්ගයට පෙරලා තියෙන්නේ. හුඟ ආකයි ඉන්නවා මෛත්‍රී භාවනාවේ යම් කිසි දවසක සතුටක් ලබනවා. දැන් ඒකට පොඩ්ඩක් ඇල්ලා ඉන්නවා. ඊළඟ දවසේ දැන් ඔන්න යප්පිරිහෙනවා. ආයෙ කාලෙකද ටිකක් භාවනා කරලා අතෙන්ට එනවා. හරිද? හිතෙනින් එහාට යන්න තරමට එයා උත්සාහ කරේ නැහැ. හරිද? ආයෙ නිකන් ඉන්නවා. ආයෙ නිකන් ඉලා ආයෙ කාර්යයක් ටික දවසකින් උත්සාහ කරලා අතෙන්ට එනවා. දැන් මේ මේ කොතනද ඉන්නේ? එකම තැනක හෙටම හෙටම. ඊළඟට යාට මොකද වෙන්නේ? අතෙන් ඉඳන් මෙතෙන් දෙන්න කම්මැලි හිතනවා. හරිද? අපි දන්නවනේ විවිධ අරමුණු වලට යන්න මේ හිත කැමතිද නැද්ද? එහෙනම් ලෝකෝත්තර මාර්ගයේ විවිධ අරමුණු විවිධ සංඥා විවිධ දියුණුව තියෙන අඛණ්ඩ යන කෙනාට ලොකු ලොකු දේවල් ටිකක් හම්බ වෙනවා. ඒව හම්බ වෙනකොට ඒකෙන් ලැබෙන සහනය, ඒකෙන් ලැබෙන සතුටින් හින්දා හිත ඒකෙම ඒකෙම ඇලෙලි තියෙනවා. අර එකතන කර කර ඉන්නාට මාසයකට එක සැරයක් සීල් ගන්නවා සතියකට එක සැරයක් නිකන් අර නිකන් හිත හදා ගන්න වගේ පොඩ්ඩක් භාවනා කරනවා ඒ එහෙම කරන අයට මේ රසය ඉස්සරහට යන්නේ එකතන පල්ලෙවි ඉන්න හින්දා ඒ කොරණ ටිකක් ඒක තමයි සමහර අය අපෙන් අහන දැන් ඉතින් මම මොකද කරන්නේ මම දැන් අවුරුදු ගාණක් මෙහෙම ඉන්නවා දැන් මොකද කරන්නේ හරිද එතනින් එහාට යන්න තල්ලුව දාගන්න එයාට පුළුවන්කමක් නැහැ. ඒනේ මොකද මේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නෑ. එයා සිහිය පවත්වාගන්නේ නැති හින්දා. ඉතින් සිහිය පවත්වාගත්ත කෙනෙකුට ඔය ඇති වෙන සිහිය පවත්වාගන්න කෙනෙකුට ටික දවසකින්ම වෙනසක් පේනවා. ඊට වැඩිය ඉහළ ගිය නුවණක් පහළ වෙනවා. හරි. අර තිබ්බ සිහියට වැඩිය ඉහළට ගිය නුවණක් පහළ වෙනවා. අන්න ඒ නුවණ හින්දා මොකද වෙන්නේ? එතනත් ආයෙත් ඒ නුවණත් එක්කම තව සිහියක් එනවා. ඒ සිහියක් මොකද කරන්න ඕන? වීරියෙන් පවත් ගන්න ඕන. හරිද? ඒතර ඊට එහා ගිය නුවණ පහළ වෙනවා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මේ කටයුතු කරොත් අන්තිමට නවතින්නේ ඉහළම තැනට ගිහිල්ලා. මේ ගැන අපි බොහෝ දේවල් කතා කරා. අද දවසේ අපිට ඇත්තටම තේරුම් ගත යුතු තියෙන මේ මුළු වැඩසටහන් ඔක්කොම විතරන්නේ මගේ වැඩසටහන් කියන එකද වැත්තකින් දාන්න. මුළු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ තියෙන්නේ තමන්ගේ හිත નિවැරදි කර ගැනීම සඳහාමයි. ඒක පූජාතියතිය විතරක් ඉන්න ඕන එක නෙවෙයි. අපි මෙහෙම යෝජනාවකට එමු. මම නවත්තනවා පූජා ඔක්කොම. මේ භයානක කතාවක් මේ කියන්නේ. එහෙම පුළුවන්ද? හරි කමක් නැහැ. තීරණයක් මට පූජාවල් තියන්න ඕන බුදුහාමුදුරන්ට. මම පොඩ්ඩි හරි ධර්ම අවබෝධයක් ඇති කරගෙනයි ඊළඟ පූජාව තියන්නේ. ඒකම පූජාවක් කරන බුදුහාමුදුරන්ට. හරිද? පොඩි හරි ධර්ම අවබෝධ කරගෙන අඩුම ගානේ සීල විසුද්ධිය හරි ඇති කරගෙන තමයි මම බුදුහාමුදුර ළඟට යන්නේ කියලා වගේ තීරණයක් ගත්තත් මට නම් හිතන්නේ ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඒක තමයි විය යුත්තේ. එහෙම නැතුව අපි මේ නිකා නිකරුණේ කරන දේවල් වලින් නම් කිසිම තේරුමක් නැහැ. ඒවෙන් තියෙන එකම තේරුම තමයි ඊට කලින් ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව පුදිනවා අපි තේරුම් පිං. ඒව කරන්න එපා කියන්නේ මම කොහොමද ඉතින් තමන්ගේ පැත්තට මොකක් හරි සම්බාධකයක් පනවගෙන මේවා කරන්න පටන් ගන්නද කරන්න පටන් ගත්තොත් බොහෝ දේවල් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා හොඳටම තියෙනවා බොහෝ දේවල් කරගන්න පුළුවන්කම එහෙම තියෙන අවස්ථාවක් ගිලිහෙන්නේ ඒකයි කියන්නේ සන සම්පත්තිය නැති වෙනවා කියලා සන සම්පත්තිය විනාශ වෙලා යනවා තමන්ට තියෙන තියෙන දේ කරගන්න හම්බෙන්නේ නැති වෙනවා ඒකින්ද ලැබිලා තියෙන manussකමේ වටිනාකම තේරුම් අරගෙන ඒ ඒ manussකම ලැබෙනකොට එතන බුද්ධෝත්පාද කාලයක් නේද? ඒ විතරක් නෙවෙයි කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලයක් නේද? එතකොට ධර්ම ශ්‍රවණය වෙන කාලයක්. ඉතින් මෙවැනි කාලයක ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය පිළිබඳවක්වත් සිහිය නැත්තම් අපිට මේක ඉදිරියට අරයි යන්න ඕනේ නැහැ කියලා එතන ලොකු ගැටලුවක් වෙනවා. ඒකින්ද මෙවැනි කාලයක මේ මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය මම නිවැරදිම දෙයට යොදවලා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.